අපේ අල්ම බලතොඹ මහත්මයා නිර්වාන් සරණයි ස්වාමීන් වහන්ස අපේ ස්වාමීන් වහන්සේ අද බොහොම ප්‍රායෝගික ගැඹුරු වගේ පෙනුනට ගැඹුරු තමයි ඒ වුණාට මේ මාර්ගයේ වඩන පින්නතුන්ට බොහොම ප්‍රායෝගික පැති ගොඩාක් ස්වාමීන් වහන්සේ අද පැහැදිලි කරා විශේෂයෙන්ම ඒකෙදී දැක්ක එක කරුණකදී ඇතිවෙච්ච ප්‍රශ්නයක් ඒ වගේම අදහසක් තමයි මේ ඉදිරිපත් කරන්නට යන්නේ ස්වාමින්වහන්සේ පසුව මතු කළ කුසල භාවනා කියන වචනයෙන් දැන් ස්වාමින්වහන්සේ වර්තමාන කාලයේ භාවනාව ගොඩක් ප්‍රචලිතව කෙරෙන දෙයක් ඒ වගේම පාසල් මට්ටමින් පවා සතිය ඉගැන්වෙනවා නමුත් ස්වාමින්වහන්සේ මේ දේශනාවේදී පැහැදිලි කර ආකාරයට කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන දේවල් භාවනාව තුළින් වැඩෙන්න ඕනේ කියන එක මූලික වශයෙන් අපි මේ භාවනා කරන කෙනාට තේරුම් ගියේ නැත්නම් ස්වාමින්වහන්සේ අපිට කියලා දුන්න විදිහටම අර ඥානීය පවා උපාදාන වීම මමත්වයේ ඝනවීම ඒ වගේ තුලින් අර සති සම්පජාඤ්ඤය නිවැරදි විදිහට දියුණු කරගන්නට අපිට ලැබෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව තේරුම් ගියා. එතකොට ඒ නිසා මේ සමේ අපේ මේ මේ භාවනා මාර්ගයේදී විශේෂයෙන්ම දැන් ස්වාමීන් වහන්සේලා බෞද්ධ අපි යොමු කරනකොට ගිහියන්ම මේ විරාග නිශ්චිත විවේක නිශ්චිත නිරෝධ නිශ්චිත ඔසග්ග පරිණාමි ඒ වගේ ඒවා ඇතුල් කරලා මේ කුසල භාවනාව කියන්නේ මොකද්ද කියන එක ඒක එක්තරා මාර්ගයක් විදිහට හොඳටම ඔළුවලට කැවුවොත් ඒක ලොකු මේ ඉදිරි ගමනක් වෙනවා කියලා ධර්මයේ මට හැඟෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ගැන මොනවද කියන්න පුළුවන් නම් ඔව් අනිවාර්යෙන්ම දැන් දැන් අපි හිතමු කුඩා දරුවෙකුට මේ කාරණා මේ මට්ටමින් පැහැදිලි කර දෙන්න බැහැ තමයි. නමුත් අපි අර පෙර දිනේ සිහිපත් කළා වගේ ඒ දරුවටත් අපි යම් ප්‍රමාණයකට ඒත්තු ගන්නන්න ඕන මේ පුළුල් කර්මයක එක ප්‍රාථමික මූලික අධියර පමණයි අපි මේ පුහුණු කරන්නේ මේක තව ගොඩක් පැති තියනවා කියන යම් අදහසක් හරි ඒ කුඩා දරුවට පවා ඇති කිරීම වැදගත් වෙනවා. ඒ වගේම අද අද වෙලා තියෙන කුඩා දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ට උනත් මේ ධර්ම මාර්ගය තුන ගොඩාක් ඉදිරියට වැඩෙන අයට උනත් යම් යම් කමටහන් ප්‍රගුණ කරගෙන එතනින් එහාට කොහොමද යන්නේ කියලා වැටහෙන්නේ නැති තැනකට ඇවිත් තියෙනවා මේ පුළුල් පැතිකඩ විවුර්ත නොවන නිසා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ආනාපාන සතිය වඩන ගොඩාක් දෙනා කියන කාරණයක් තමයි හඳුන්නේ ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වෙලා නොදැනී ගියාට පස්සේ ඊළඟට මොකද්ද කරන්නේ ඊළඟට කොහොමද විදර්ශනා වඩන්නේ එතකොට ඒ ඒ මොකද්ද එතනින් එහාට කරන්නේ කියන යම්කිසි නැවතීමකට ඒගොල්ලෝ ඇවිත් තියෙන්නේ එතනින් එහාට කරන්න දෙයක් තේරෙන්නේ නැතු ඒගොල්ලෝ නිහඬ වෙන්නේ ඇයිද අර මේ සතිය දියුණු කළ යුතු මේ විවිධ පැතිකඩ හරියට පැහැදිලි කරගෙන නැති නිසා ඊළඟට ප්‍රඥාව අවදි කරන්නට විවිධ පැතිවලින් මේක බෙද බෙදා විමර්ශනය කර කර බලන්නේ කොහොමද කියලා පුහුණු කරලා නැති නිසා. ඉතින් ඒ නිසා අර පොඩි දරුවන්ට ඒ කාරණේ පාසල් මට්ටමින් කියා දෙන්නට නොහැකි වුණත් අඩුම තරමින් වැඩිහිටියන් හැටියට මේ භාවනාව ඉදිරියට කරගෙන යද්දී ඒ පැති පැහැදිලි කරලා දෙන්න උත්සාහ කිරීම වැදගත් වෙනවා. ඉතින් ඇත්තටම මේ මේ බෝධිපාක්ෂික ධර්ම කරුණු පැහැදිලි කරගෙන යද්දී අපට හැඟිච්ච එක්තරා කාරණයක් තමයි ඉදිරියේදී යම්කිසි වැඩපිළිවෙලක් සකසන්න ඕන එක අනිත් අයට පමණක් නෙමෙයි මාවත් ඇතුළුව මට ඒක හිතුනේ මේ බෝධිපාක්ෂික ධර්ම ටික අනුක්‍රමයෙන් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙලක් සකසන්නට ඕන කියලා. ඉතින් ඇත්තටම දැන් ඒ සඳහා අපි මූලික වශයෙන් සතිපට්ඨානය තමයි දිනු කළ යුත්තේ. වෙන ඉතින් මොකද්ද අපිට කරන්න තියෙන්නේ වගේ එකපාරට හැඟීමක් ඇති වෙන්න පුළුවන්. සතිපට්ඨානය තමයි දිනු කළ යුත්තේ. හැබැයි සතිපට්ඨානයේ විවිධ පැතිකඩ, විවිධ ගති ලක්ෂණ අපි කොහොමද අවදි කර කර අවදි කර කර ඒවා පුහුණු කරන්නේ කියන ඒවා ටික ටිකවත් අපි අධ්‍යයනය කරලා යම් උත්සාහයකින් පුහුණු කරලා තිබුණොත් තමයි මෙහෙම පැතිත් මේකේ තියනවා කියන පුළුල් තැනකට අපේ අවධානය යන්නේ. එහෙම නැත්නම් ගොඩාක් දේවල් ගිලිහිලා අර අපි අපි කරගෙන යන තැනම අපි එතනම නැවතිලා. ඒකට කියන්නේ දැන් අපේ ප්‍රතිපදාව තියෙනවා හාන භාගී, තිත භාගී, තිති භාගී, විශේෂ භාගී. හානභාගී කියන්නේ එන්න එන්න ප්‍රතිපදාව පරිහානියටපත් වෙනවා. තිතභාගී කියලා කියන්නේ එතනම නැවතිලා තියෙන. එතනින් ඔබ්බට යන්නේ නැහැ. විශේෂභාගී කියනකොට තමයි යම් යම් විවිධත්වයන්ට විශේෂත්වයන්ටපත් වෙන්නේ. ඉතින් අද හුඟක් දෙනාට අර මේ මේ විදර්ශනා මාර්ගය හෝ මේ ධර්ම මාර්ගය හැමදාම එකම කරගෙන යනවා අපට අලුත් දෙයක් ඕන වෙනස් දෙයක් ඕන කියලා හිතාගෙන ඒ අය යන්නේ ධර්ම විකෘතියින් කරා. අර මේ මේ සත් මේ ජීවිතේ එහෙම නැත්නම් එක සතියකින් සෝවාන් වෙන්න පුළුවන් මාස දෙකකින් රහත් වෙන්න පුළුවන් වගේ යම් යම් විකෘතිතාවලට ඒගොල්ලෝ පෙළඹිලා තියෙන්නේ අර හිත භාගී ගතිය ස්පර්ශ වෙනකොට ඒගොල්ලන්ට මේකේ විශේෂතාවයක් ඕන වෙනවා. හැබැයි විශේෂතාවයට ධර්මානුකූලව අවතීර්ණ වෙන හැටි ඒගොල්ලෝ අධ්‍යයනය කරලත් නැහැ. ඒගොල්ලන්ට පැහැදිලි කරලා දීලත් නැහැ. ඒ කියන්නේ අදනාටම ඒක කරවන්නට පුළුවන් කියන එක නෙමෙයි අපි එකෙන් අදහස් කරන්නේ. නමුත් යම් කිසි කෙනෙක් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට වැඩෙනවා නම් එහෙම වැඩෙන කෙනෙකුටවත් අනුතරමින් ඉදිරියට යන්න එහෙම මාවතක් විවෘත වෙන්න ඕන. ඉතින් අනිත් අයට ඒක විවෘත කරලා දෙන්න අපි අපි ඒව වඩවන්නට උත්සාහ කරන්න ඕන. දැන් ඒක අපිට හිතුනේ දැන් අපි හිතමුකෝ යම්කිසි කෙනෙකුට ඒ කරුණ පැහැදිලි කරලා දෙන්න අත්දැකීම් ලැබූ පිරිසක් ඉන්න ඕනනේ. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව උනන්දුව තියෙන ගිහි හෝ පැවිදි යම් පිරිසකට අපට මේ එක් එක් බෝධිපාක්ෂික ධර්ම අනුතරමින් මාසය මාසය බැගින් හරි වැඩි දියුණු කරන්න අපට වැඩපිළිවෙලක් එහෙම සකසන්න පුළුවන් හොඳයි කියලා අපිට හිතුණා. මොකද දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන ආනාපාන සති සූත්‍රයේදී දේශනා කරනවා ඒ ඒක රාශි වෙච්ච භික්ෂු සන්නිපාතයේ දිහා බලලා මෙතන ඉන්නවා ඉද්ධිපාද වඩන භික්ෂුන් වහන්සේලා මෙතන ඉන්නවා ඉන්ද්‍රිය ධර්ම වඩන භික්ෂුන් වහන්සේලා මෙතන ඉන්නවා බොජ්ජංග ධර්ම වඩන භික්ෂුන් වහන්සේලා මෙන්න මේ විදිහට අර ඒ ඉන්න භික්ෂු පිරිස මේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී කියවෙන එක එක ධර්ම කොටස වඩන භික්ෂුන් හැටියට නම් කරනවා ඉතින් එහෙම නම් කරන්නේ ඒ කාලවකවානුවේ තිබිලා තියෙන ඔය භික්ෂුන් වහන්සේලා මේ ධර්මතා වෙන් වෙන් කොටගෙන මම මම මේ කාල සීමාව තුළ මෙන්න මේ ගුණයට අවධානය යොමු කරලායි පුහුණු කරන්නේ. දැන් බෝසත්වරුන්ගේ තියෙනවානේ එක් එක් ආත් හැම ආත්මිකම පාරමිතා ධර්ම හැම එකක්ම වඩනවා. හැබැයි සමහර ආත්ම තියෙනවා යම් පාරමිතාවකට විශේෂයි. එතකොට මේ බෝසත්වරයා ඒ ආත්ම භාවයම කැප කරනවා ඒ පාරමිතා වෙනුවෙන්. ඊට අදාළ ගුණක්. ඒතකොට අනිත් ඒවා අතහැරලා දාලා නෙමෙයි. හැබැයි මුල් තැන දීලා තියෙන්නේ මේ ගුණයට. අන්න ඒ වගේ අපිට අනුතරමින් එක මාසයක් එහෙම නැත්නම් මාස කීපයක් එක් ගුණයකට එහෙම නැත්නම් ඒ ගුණයේ එක් ස්වરૂපයක් වැඩි දියුණු කරන්න. අපට අවධානය යොමු කරලා එහෙම කැප වෙන්න පුළුවන් නම් තමයි අපිට ඒ සම්බන්ධ හාත්පස යම් වැටහීමක් සහ අත්දැකීමක් ලබන්න පුළුවන්. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මාසයක් ඒක පුහුණු කළාම අපිට සෝවාන් වෙන්න පුළුවන්, රහත් වෙන්න පුළුවන් කියන එක නෙමෙයි. එහෙම පටලැවිල්ලක් නෙමෙයි. අඳුම තරමින් අපිට එහෙම සතියක් මාසයක්වත් එක ගුණයක එක් ලක්ෂණයක් අපිට පුහුණු කරන්න පුළුවන් නම් අපිට ඒ ඒ විදිහට අර හැම ගති ලක්ෂණයක්ම මතු කර කර පුහුණු කළොත් හොඳ අත්දැකීමක් හොඳ හොඳ පරිචයක් අපිට ඇති වෙනවා ඊට පස්සේ ඒ බඳු යෝගියෙකුට තමන් විසින්ම තමන්ගේ මාර්ගය මනවින් සමතුලිත කරගෙන සකස් කරගෙන ඉදිරියට යන්න පුළුවන් හැකියාවක් ඇති කරගන්න පුළුවන් එහෙමයි ස්වාමීන් වහන්සේ ගොඩක් ලොකු සතුටක් ඇති වුණා මට මම මේ නගපු ප්‍රශ්නයට ස්වාමීන් වහන්සේ ගොඩක් ඉදිරියට බලලා තියෙනවා ඒ ගැන බොහොම සතුටු වෙනවා විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ දැන් එහෙම පුහුණු වෙන පිරිසකට අමතරව දැන් මේ පහුගිය දවස්වල ස්වාමීන් වහන්සේ ධර්මදේශනා දෙකක් විතර කරා විශේෂ ධර්මදේශනා ඒකේ විශේෂ කොටස් පවා තිබ්බා මේ ප්‍රඥාව පිළිබඳව ඒ වගේ දේවල් පිළිබඳව ඉතින් අර විරාග නිශ්චිත ඒ වගේම තමන්ගේ අරමුණ මොකද්ද කියලා පැහැදිලි කර ගැනීම ඒ වගේ ප්‍රඥාවේ මූලික වගේ පේන දේවල් පවා ගොඩාක් බෞද්ධ සමාජය තුළ එච්චර ප්‍රචලිත නෑ කියන්නේ ප්‍රැක්ටිස් කරනකොට ප්‍රායෝගිකව ඒගොල්ලෝ යොදන දේවල් නෙමෙයි. ඉතින් ඒකට එක හේතුවක් තමයි දැන් බටහිර ලෝකයේ තුල මේවා ඒගේ ලෞකික පරමාර්ථ සඳහා යොදාගන්න mindfulness wisdom ආදී එක එක නම් වලින් හඳුන්වනවා. එතකොට ඒක හරි නිකන් සාධනීය බවක් වගේ පේනවා. සාධනීය කියලා කියන්නේ දැන් මේ සියලු සත්වයෝම තෘෂ්ණාව මුල් කොටගෙන, සක්කාය දිට්ඨිය මුල් කොටගෙන, කාමය මුල් කොටගෙන, උපාදානය මුල් කොටගෙන පවතින ස්වභාවයක් නෙතියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ඒ සත්වයින්ට Taman Taman කැමති වෙන දේවල් සාක්ෂාත් කරගන්න පුළුවන් නම් ලබන්න පුළුවන් නම් ඒ తত্ত্বය තුල Tamanට දියුණු වෙන්න පුළුවන් නම් ඒක ලොකු උසස් බවක් දියුණුවක් හැටියට ඔවුන්ට වැටහෙනවා. ඉතින් ඒ සඳහා මේ මයින්ඩ්ෆුල්නස්, විස්ඩම් ආදී වශයෙන් ඒගොල්ලෝ හඳුනාගෙන තියෙන මේ සතිය ප්‍රඥාව ආදීෙහි අර ලෞකිකත්වයට උපකාර වෙන ගති ලක්ෂණ පිළිබඳව ඒගොල්ලෝ යම් යම් ආකාරයෙන් උනන්දු කරනවා. එතකොට අපේ ඒව දිහා බැලුවාම කල්පනා කරනවා ඉතින් ආ මේක තමයි හොඳ මේකෙන් හොඳ හොඳ තැනකට යන්න පුළුවන් හොඳට දියුණු වෙන්න පුළුවන් එතකොට ඒක සාර්ථකයි අපේ අය මේ මොනවද කරන්නේ අර අර මිනිස්සු මෙච්චර කරනවානේ කියලා අරක දිහා <laughs> බලලා ඊට පස්සේ ඒක ආයෝජනය කරගන්නට හදනවා ඒ තමන් කරන කාර්යය ඉතින් අන්න වගේ පටලැවිලි ගොඩක් තියෙනවා ඉතින් අනිත් පැත්තෙන් අර ඒ විමුක්තිය සඳහා යන ගමන ස්වභාවයෙන්ම සත්වයින්ට තරම් රසවත් ගමනක් නෙමෙයි. මොකද මේ ක්ලේශයන්ගෙන් සිත නිදහස් කරන එක Tamanට අරමුණක් හැටියට ඒක හොඳ අරමුණක් කියලා Taman ඒක ආරම්භ කළා වුණාට එතනදී ගොඩාක් වෙලාවට අරතිය ඇති වෙනවා. ඒ කියන්නේ ඒ අධිකුසල ධර්මයන් පිළිබඳව ප්‍රීතියක් නැති ගතිය. එහි ආස්වාදයක් නැති ගතිය. එතකොට නැවත නැවත ලෞකික අරමුණු කෙරෙහිම සමීප වෙනවා. ඉතින් ඒ නිසා අද භාවනාවත් අද විදර්ශනාවත් අවසානයේ සතිය ප්‍රඥාව ආදී මේ කියන ගුණාංගත් අන්තිමට අර ලෞකික අරමුණු කෙරෙහිම යෙදිලා තියෙනවා ලෝකෝත්තර අරමුණ ටිකක් යටපත් වෙලා ඒකයි අපි නිතරම කියන්නේ අද විදර්ශනාව කියන නමින් ගොඩක් දෙනවා සමතේ වඩනවා දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න කියලා කියනකොට ඒක විදර්ශනාව. හැබැයි කෙස් අනිත්‍යයි ලොම් අනිත්‍යයි ආදී වශයෙන් එහෙම හිතනකොට කෙස් වලවත් ලොම් වලවත් අනිත්‍ය ලක්ෂණයක් දකිනවට වඩා අර අනිත්‍යයි අනිත්‍යයි කියන බව මෙනෙහි කරමින් එක්තරා සමත ගුණයකින් ඒක ප්‍රගුණ කරන්නට පෙළඹිලා. ඉතින් එහෙම වෙන්නට බොහෝ හේතු සාධක තියෙනවා ප්‍රධාන වශයෙන්ම අර අධි කුසල ධර්මයන් පිළිබඳව ඇතිවෙන අරතිය ඒ කියන්නේ කෙලස් නසනවට වඩා ක්ලේශයන්ට ප්‍රියමනාප දේවල් වින්දනය කරගෙන අත්පත් කරගෙන ජීවත් වෙන්නට කැමැති ගතිය. එතකොට ඒ පැත්තට යොමු වුනහම ඒවා අත්පත් වෙන ගතිය. මේවා අත්දකිනකොට බොහෝ දෙනා ලෞකික පැත්තට පෙළඹෙනවා ලෝකෝත්තර පැත්තෙන් හුඟක් ගිලිහිලා. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන කුසල භාවනාවන් තවත් සාර්ථක විදිහට කරගෙන යන්න අපි ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන විදිහට කරගෙන යන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා තිරුවන් සරණයි